වින්දනයක් නෙමෙයි. වින්දනය අනිත්‍යයිනේ ස්වභාවයෙන් අපි අහක් පෙරානේ ඔකට යන්නේ. වින්දනයක් තියෙනවා නම් සැප දුක දෙක තියෙනවානේ. එතන තිබෙන සාන්තිය සංසුන් ස්වභාවය නමුත් ඒක අපට හිතන්න පුළුවන් හිතනකොට දැනෙනවා මිසක් කියන නම් බෑ ඒකේ తত্ত্বය. අභෞතික ස්වરૂපයක් දැකේන එක. අභා සම්පූර්ණ අභෞතික විතරක් නෙමෙයි අලෞකික ලෝක ලෝක තත්ත්වයෙන් තත්ත්වේ ඉක්මවාපු එකක්. ඒ ඒ ලෝක තත්ත්වේ ඉක්මවාපු නිවන ස්වභාවය එක්තරා මට්ටමකට හරි දැනගන්න කොමන දැනගන්න විපස්සනා භාවනාව වඩන්න ඕන. වඩනකොට ඔන්න මුලින්ම නිවන් ස්වභාවය පෙනෙන්න වෙන්නේ ගෝත්‍ර භූහිතට. ලෞකික හිත්වලින් සමාධියේ ප්‍රථම අධ්‍යානයේ ද්විතීයික අධ්‍යානයේ ඒව නැහැ ඒව බොහොම පහළ ඒවා. ඉපස්සනාට වයි එක වෙන්නේ. සමත භාවනාවලින් ඒ ස්වરૂපය දකින්න බෑ. කිට්ටු වෙන්නවත් බෑ. සාමාන්‍ය සෝවාන් ඵලයට ආපුවම සෝවාන් ඵලය ලබන්න සෝවාන් මාර්ගයට ඉස්සෙල්ලා ගෝත්‍ර බුහිත කියන එක ඇති වෙන්නේ. අන්න ඒකට තමයි ඉස්සෙල්ලම නිවන දැනෙන්නේ පෙනෙන්නේ. ඒකේදීලා ඊළඟට සෝවාන් මාර්ගයට සෝවාන් ඵලයට එන්නේ. එතනින් හැට යට නිවන තමයි අරමුණ වෙන්නේ හැමතිස්සෙම. ඒ මෙහට නිවන පේන්නේ. නිවන දැනෙන්න නම් පෙනෙන්නම් මේ ලෝකයේ කෙරේ ඇති ආශාව සහ මුලින්ම එකට එකටවත් නැති කර දාන්න ඕනේ. ඒතර නිවන දැනෙන්න වෙනවා. එහෙම වෙන මොහොත තමයි උගෝතර බුදු මොහොත. සෝවාන් මොහොත. සකෘදාගාමි මොහොත අනාගාමි වෙන මොහොත රහත් වෙන මොහොත ඊට පස්සේ ඉතින් අර ඒක හොඳටම පේනෙන්න ඕන පස්සේ හිතේ එකේ බැඳින එකට තමයි කියන්නේ ඵල සමාපත්තිය කියලා. මේකේ බැඳලා ඉදීම. හිතෙහි බැඳලා ඉන්නවා එහෙම ඉන්නේ කෙනාගේ ශරීරයටවත් තුවාලයක් කරන්න කාටවත් බෑ. ඒ ඒ බල ශක්තිය ඇති වෙන්නේ කොහොමද? නිර්වාණ ශක්තිය මේ මේ මුළු ජීවිතේ කෙරෙහිම බලපානවා. ලෞකික ඒ භවයේ ඉන්න ඔව් ඉන්න එකනට පිරුණම් පාන්න ඉස්සෙල්ලා එතකොට බුදුරජාණන් වහන්සේට යම් යම් අය පීඩා දැන් දේවදත් දේශනවා ඒ වගේ දේවල් බුදුහාමුදුරුව සමාපත්තියෙන් නොඉන්න වෙලාව නොඉන්න වෙලාවට එහෙනම් සමාපත්තේ ඉන්න අවස්ථාවේදී පමණයි මොකක් කරන්න බෑ සැප සහිතව නිවන් ලබා ගන්න පුළුවන්කම තිබ්බේ නැද්ද? මට තේරුන්නේ නැහැ. දැන් ඒ දැන් පයින් ගමන පයින් වැඩම නොකර සත්‍ය අවබෝධ කරගෙන එනියම් සැපින්ද ඉඳින්ද නිවන් සැප දැන් ලෞකික ජීවිතේ දුක් නොවිඳ අවසාන භවයේ දුක් නොවිඳ නිවන් ලබා ගන්න පුළුවන් බුදුහාරන්ගේ පාරමී ධර්ම සම්පූර්ණ වෙන්නේ පැය සම්පූර්ණ වෙන තව ටිකක් ඉඩ තිබුණා. ඒ ඉඩ ටික තමයි ඔය හය අවුරුද්දක් සම්පූර්ණ කලින් කලින් බුදුවරෝ දුෂ්කර ක්‍රියා නොකර බුදු වෙච්ච බුදු දුෂ්කර ක්‍රියා මොකද ප්‍රධාන වීරිය නොඩ බුදු වෙච්ච කෙනෙක් නෑ කවුරුවත්. සමහරව හත් දවසයි අඩුම ගානේ ප්‍රධාන වීරිය වඩනවා. එහෙමත් ඕනේ අන්තිමට. එහෙම නැත්නම් උපදීනකොටම බුදු වෙන්න බැරිය. ඒක සමාජයට ආදර්ශයක් වන විදිහට නෑ නෑ සකස් කිරීම දීමටවත් නෙමෙයි උන්වහන්සේලා මේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරන්න අඩුම ගණනේ සමානයක්වත් තව ප්‍රධාන වීරී අර පුරුදු කරපු ආයේ මතු කරගන්න එපා. ඒදී වේදනාවක් දුකක් විඳිනවද ඒ අවස්ථාවේ? සමහර දුක් වේදනාවක් විඳිනවා සමහර වේදනාවක් නෑ පාරමී ධර්ම සම්පූර්ණ වුණොත් අපේ බෝධිසත්වයන්ට උනේ පාරමී ධර්මයන් සම්පූර්ණ කරලා තවමදි ඒ නිසා බොහොම දුක් විඳින්න වුණා ඒකයි දැන් ආයු වශයෙන් වැඩි ආශය යුග යක මිනිස් ලොව වැඩි අවුරුදු දහස් ගණන් ආයු විඳින යුගයක ඒ යුගයක බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා නම් ඒ වගේ වැඩි ආයුෂ වින්දනය කරන බුදවරු ගැන අහලා තියෙනවා